ඒ නිසා ඕනම කෙනෙකුට බය නැතුව මේ කරන්නයි කියලා අනුමත කරන්න පුළුවන් මෛත්‍රී භාවනාව. ඒ නිසා මේ භාවනාව මේ යම් කිසි කෙනෙක් පුරුදු කරනවා නම් ආගම වෙනසක් නැහැ. ඒ පුද්ගලයා ඉබේම අනුන්ගේ මෛත්‍රියට ලක් වෙන පුද්ගලෙක් බවටපත් වෙනවා. ඒ මොනකට අපි තිරිසන් සතෙකුට හෝ මෛත්‍රී කළොත් බල්ලෙකුට කැම ටිකක් දුන්නොත් පූජෙකුට කැම ටිකක් දුන්නොත් මයිනෙකුට කැම ටිකක් දුන්නොත් අනිවාර්යයෙන් මේ සතා පෙරලලා ඒ කැම දුරුපකේනාට ඇඟැලුම් කම්පාන. ඒ වගේ තමයි අපි යම් ආකාරයකට මෛත්‍රී හරි හැටියට තේරුම් ගන්න කටයුතු කරුවොත් හතුරු මිතුර කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ඒ අදහස දී ගන්න පුළුවන් මොකද මෛත්‍රී වෙනමම භාෂා මාධ්‍යයක වැඩ කරන්නේ. ඉංග්‍රීසි සිංහල මාධ්‍ය නෙවෙයි වෙනමම හිතෙන් හිතට වැඩ කරන මෛත්‍රී ක්‍රමයක් තියෙන්නේ. ඒක තමයි ඉස්සල්ලාම Taman ඒ අර මෛත්‍රී අදහස ඇති කරගන්න ඕනේ. ඒක අදහස ඇති කරගන්න කිසිම වෙලාවක අපේ නුසුදුසුකමක් නැහැ. මොකද හේතුව පුංචි කාලයක පිරිලා තිබුණා. දැන් තියෙන මේ කුණු කන්දල් ටික අයින් කරනකොට නැවතත් අර පුංචි ලදරු ලපටි මනසට හිත යනකොට ඉබේම මෛත්‍රිය හැදෙනවා. ඒ වගේම තමයි මේ द्वේෂය <clears throat> නැත්නම් අපි මේ දැන් මේ වෙනකොට මේ තියෙන ලෝක පුරාම පැතිලා තියෙන මේ තරුණ ආසහනය කියන එක එනත මේ පරිසරයේ කෙලසෙනවයි කියන එක මේ චිත්ත දූෂණය කියන එක මේ සෑම දෙයකටම එකම එක චෛතසිකය බලපාන ද්වේෂය. ලෝකේ තියෙන සෑම රෝගයකටම එකම එක හේතුවයි තියෙන අස්ථාන කෝපේ. ලෝකේ තියෙන සේරම මානසික රෝග වලට එකම හේතුවයි වැඩ කරන්නේ. ඉතින් මේ द्वේෂයේ ආදීනව සැලකිල්ල තමයි මෛත්‍රියේදී ඉස්සල්ලාම කරන්න ඕනේ. යම් ආකාරයකට අපි හිතමු මෛත්‍රී ආනාපාන සති භාවනා කරලා චතුර්ථ ධානය දක්වා වඩපු කෙනෙකුට නම් කිසි ප්‍රශ්නයක් නැහැ මෛත්‍රී අරමුණට හිත දානකොට මම චතුර්ථ ධානයේ හිත වඩලා මෛත්‍රී අරමුණට හිත දානකොට ඒක වඩන්න පුළුවන්. මොකද අර කලින් වඩපු වශී කරගත්ත මේ සමාධි ශක්තිය නිසා නමුත් එහෙම නැති කෙනෙකුට ගත්තොත් එදිනදා ජීවිතයක් ගත කරන කෙනෙකුට මෛත්‍රිය සුසු පරිසරය හදා ගන්න ඉස්සල්ලාම කරන්න තියෙන්නේ අර ද්වේෂයේ ආදීනව සලකන්න ඕන. ද්වේෂයේ ආදීනව සලකන්න හොඳ උපමා දෙකක් අපේ අටුවා පොත්වල සඳහන් කරලා තියෙනවා. ද්වේෂය ඇති වෙලා බෝ වෙන්නේ ඒ द्वේෂය කාට හරි යොමු කරලා ඒකෙන් ඒ අත්ත විනාශකරන්න දුකටපත් කරන්න කියන හැඟීම මත. ඉතින් ඒ සඳහා අපි විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. ඒ සෑම උපක්‍රමයකින්ම හොඳට විවේකීව කල්පනා කරලා බලුවොත් අනුන් පෙලෙන්න ඉස්සරලා උපක්‍රමේ පාවිච්චි කරන තමන් පෙලිලා ඉන්න ඕනේ ඉස්සර වෙලා. නැත්තම් අනුන් පෙලන්න බෑ. මේ සඳහා මෝඩ ක්‍රමයක් තියෙන්නේ මේ द्वේෂේ. මුල තවනවා. උපමාවකට පෙන්වන්නේ Taman ඉදිරි පිටේ ඉන්න සතුරෙක් එක පහරින්ම විනාශ කරන අදහසින් ගිනිගත් යකඩ ගුලියක් අතර ගන්න කෙනෙක්. මම යකඩ උඩින් ගහලා මේ මනස පුච්චල ගහලා මරනවා කියලා යකඩ කුඩිය අතර ගන්නකොටම ඉස්සෙල්ලා පිච්චෙන තමන්ගේ අත. ඒක තමයි තමන්ගේ හිත द्वේෂයෙන් කෙලස ගන්න නැතුව කාටවත් द्वේෂ කරන්න බෑ. නිසා හොඳම වැඩේ තමයි කේන්තිගේ වෙලාවට කන්නඩිය මූණ බලන එක. වෙස් නැතුමකට අඳගත්තා වාගේ. බුද්ධුම විදිහට තමන්ගේ රූපේ වෙනස් වෙන හැටි ඒක හිතා ගන්න බෑ මොකද දෙවියෝ මවලා තියෙන මූණ පේන්නේ නැති වෙන තාලෙට. ඒක නිසා ඕන තරම් ද්වේෂ කරතයගේ හැඳ වෙනකන් නමුත් යාළුවෙකුට කරන්න තියෙන එකම දේ තමයි ඒ ද්වේෂ වෙච්ච වෙලාවක ඒ ඇහැ මූණයි ඇහැයි දෙක පෙන්නුවොත් කතාවක් කරන්න ගන්න නැහැ. ඒ යකඩ කුලිය ගත්ත එක නම් ඉස්ලාම් පිච්චෙන වගේ අනුන්ට ඒ රොස්පරොස් කරන්න ඉස්සලා තමන්ගේ රොස්පරොස් වලින් තැවිලා උතුරන ටික තමයි අනුන්ට යන්නේ. එහෙම නැත්නම් සඳහන් කරලා තියෙනවා තව උපමාවක් අසුචි පිටක් අරගන්නවා කාට හරි ගහන්න ගොම පිටක් අරගන්න. අතර ගන්නකොටම ඉස්සල්ලාම Taman කෙලසෙනවා වගේ ද්වේෂය එනකොටම මුල නැසන ගතියක් තියෙනවා. ආන ඒක තේරුම් අරගෙන අපි හිතන්න ඕනේ මේ අපි පෙර ආත්මයේ කරපු විශාල පුංචි එහෙම නෙවෙයි බරපතල කුසල කර්මයක ආනිසංස වශයෙන් තමයි අපි මේ බුද්ධෝත්පාද කාලෙක ඉපදුනේ. ඒ බුද්ධෝත්පාද කාලෙත් අපි මනුස්සාත්ම භාවයක් ලැබුවා. ඇහැකන දිවනාසය අපිට බොහෝ දෙනාකට වැඩිය නියම තැන පිහිටලා තියෙනවා ප්‍රසන්නව තියෙනවා ක්ෂණ සම්පත්තිය කියලා මේ ජීවිතේ කළ යුතු කාමභෝගී සම්පත් වලට වැඩිය ධ්‍යාන භාවනා හොඳේ ඊට වැඩිය විපස්සනා හොඳේ ඊට වැඩිය මේ ජීවිතේ නිවන් දකින්න හොඳේ කියලා අපි යම් ආකාරයක අහලා දැනගෙන තියෙනවා ඒ වගේම අපිට සත්පුරුෂෝ බණ කියනවා පැවිද්ද තියෙනවා මේ සේරම ලැබලා තියෙනවා අපි. බුදුහාමුදුරුවෝ විසින් දුෂ්කරයි දුර්ලභයි කියපු ඔක්කොම ලැබිලා තියෙනවා. නමුත් द्वේෂය පොඩ්ඩක් ආපුවාම මං විතර කාලකන්ණියෙක් මේ ලෝකේ නැහැ කියලා Tamanටම සාප කරගන්න. එතකොට අපිට මතක නැහැ මේ ගිය ආත්ම කරපු පින නිසා ලැබිච්ච බුද්ධෝත්පාද කාලයට නිග්‍රහ වෙනව නේද? මනුස්සාත්ම භාවයට නිග්‍රහ වෙනව නේද? ලැබපු ක්ෂණ සම්පත්තියට නිග්‍රහ වෙනව නේද? මේ බණවල තියෙන ගැඹුරට නිග්‍රහ වෙනව නේද? ලෝකේ ඉන්න තා කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් නිග්‍රහ වෙනව නේද? ආදි වශයෙන් මේ ලැබිච්ච වටිනා සම්පත් එකක්වත් නැති වෙනවා මේ द्वේෂය පොඩ්ඩක් ගෙට කොට වෙනකොට. ඒ නිසා අපිට යම් වෙලාවක द्वේෂ නැති හිතක් ලැබුණොත් අපිට වහාම බුද්ධෝත්පාද කාලේ වටිනාකම අගේ දැනගන්න පුළුවන්. අපි මිනිස්සයෝ මිනිස්සු කාටද ද්වේෂය තියෙනවා. ඒක එච්චරම නරක දෙයක් නෙවෙයි. ඒ වගේම අපිට මෛත්‍රී කරන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ මෝහයට සම්පූර්ණයෙන් ලැබෙන්නේ මෛත්‍රී ද්වේෂය නිසා. ද්වේෂය නැති වුණොත් මොහේට නැති වෙනවා ආදි වශයෙන් මෛත්‍රී ආනිසංසතා ද්වේෂයේ ආදීනව සලකලා බලන්න පටන් අරගත්තොත් අපි ජීවිතේ මල් අපි විහිං පල් ඔය 3 wheeler එක පිටිපස්සේ ලියලා තිබුණ එකක් ඔය මං කිව්වේ ඔච්චර තමයි තියෙන්නේ ඇත්තටම අපි මේ ජීවිතේට ලබන්න තියෙන මේ වගේ පිරිසක් දකපුවම කට හොදලා කියන්න පුළුවන් සම්පූර්ණ දේවල් ලැබලා තිනේනට දවසේ කොච්චර වෙලා අපි අපි ගැන පශ්චාත්තාප වෙලා අඩුතක්සේරුවට ලක් කරගෙන අපි කල්පනා කරනවද කියලා බලනවා නම් අපිට තේරෙයි කොච්චර චිත්තක්ෂණ රාශියක් අපි මේ द्वේෂයට පාවා දීලාද කියලා. ඒකට හේතුව මොකද කලින් වඩන ලද මෛත්‍රියක් නැතිකම නිසා එවැනි द्वේෂයක් එනකොටම අපිට අඳුරා ගන්නවත් බෑ මෛත්‍රී ක්‍රියාත්මක කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෛත්‍රී භාවනාව කරලා තියෙන කෙනෙක් වෙනවනම් ඒ මනුස්සයා ලෝකේ දකින්නේ සම්පූර්ණ මහාත්මසෙන් වෙනස් ක්‍රමයකට. ඒ මෛත්‍රී භාවනා වඩන මේ නිසනවනේ හිටපු ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙච්ච ලොකු ස්වාමීන් ළඟට ගිහිල්ලා කිව්වලු මේ මෛත්‍රී වැඩිගෙන එනකොට ස්වාමීන් වහන්සේ මට පේන්නේ මුළු ලෝකෙම තියෙන මට මෛත්‍රී උගන්වන්නට වගේ කියලා. හැම දෙයක්ම මෛත්‍රියට සාධකයක්. ලොකු සංස්කෘතික ඒක එහෙම තමයි Tamange හිතට මෛත්‍රිය පිරුණාට පස්සේ මුළු ලෝකෙම පේන්නේ සාධකයක් විදියට. මෛත්‍රී හිතට ද්වේෂයක් ආපු ගම මුළු ලෝකෙම පේන්නේ මහා කටුකොලක් විදියට. ඒ වගේම තමයි මෛත්‍රී නැති ද්වේෂය නැති මෛත්‍රී හිත ගත්තාම ඒ මෛත්‍රී හිතෙන් මුළු ලෝකෙටම සියලුම සත්වය අරමුණු කරලා සූපත් වේවා කියලා කියන්න පුළුවන්. මේ ද්වේෂයෙන් කවදාකවත් සියලු සත්වයන්ට ද්වේෂ කරන්න බෑ. ඒ මහා පුදුම මේ ඒක නරක වැරදි ආකල්පයක් ද්වේෂය කියන්නේ ද්වේෂය කෙනෙකුට හෝ පිරිසකට විතරයි යොමු කරන්න පුළුවන්. ඒක සාරබහුම මේ විශ්වගත ධර්මයක් නෙවෙයි. මෛත්‍රිය එහෙම නෙවෙයි. මෛත්‍රිය විශ්වගතයි. සියලු සත්වයින්ද සියලු ප්‍රාණීන්ට මෛත්‍රී කරන්න පුළුවන්. නමුත් ද්වේෂ කරන්න බෑ සියලු සත්වයින්ට. ද්වේෂය තරම පාටු දෙයක්. නමුත් ඒක තනගත්තට පස්සේ අර මේ මෛත්‍රී පරිසරය විනාශ කරලා අර පුද්ගලයා තවල නරක නපුරු දේවල් කරනවා. ඒ නිසා අපි මෛත්‍රී වඩනවා නම් කොහොමද වඩන්නේ? සාමාන්‍යයෙන් Tamanට ඉස්සල්ලාම මෛත්‍රී කරගෙන Taman සතෙක් බව තේරුම් අරගෙන එතෙන්ට මෛත්‍රී කරන එක. මේක සමහර විටක දාර්ශනිකව බලනකොට වැරදි අදහසක් මොකද මේ බුද්ධ ආගමේ සඳහන් වෙන ආත්ම ධර්මය අනාත්ම ධර්මයට විරුද්ධ යෑමක් වෙනවා තමන තම මෛත්‍රී කරගැනීම. නමුත් මේ තියෙන මානසික විකෘති දිහා බලනකොටත් විකෘති රෝග දිහා බලනකොටත් අස්ථාන කෝපය දිහා බලනකොටත් ඉස්සරලාම ආත්මයක් මවලා දීලා හෝ ඒ ආත්මයට මෛත්‍රී කරලා පටන් අරගත්තොත් අනාත්මයට යන්න පුළුවන්. ඒක හොඳ උපක්‍රමයක් මේ යාකු එලවන්න ගියාම හුඟක් වෙලාට බොරුව කරන්නේ ඇත්ත යාකු නැහැ. ඉන් තොවිල් කාර්යය කරන්නේ යකෙක් බැඳලා උදේ වෙනකන් නටවනවා. නටලා ඒ යකා ගියාට පස්සේ ඉතින් පරණ රෝගෙත් සනීපයි. බලානින කට්ටියටත් බෙර සද්ද ඇහෙනවනේ. සෑයන ගාන ගෙවන්නත් ඕනනේ. එතකොට ලෙඩේ තනිප වෙනවා. නිසා යකෙක් බැඳලා තමයි යකා නටවන්න වෙන්නේ ඉස්සල්ලා. මේ වගේ තමයි මේ මෛත්‍රී කරන්න ගියාමත් ඉස්සල්ලාම තමයි සතෙක් බවටපත් වෙනවා. පත්තලා තමයි මෛත්‍රියෙන් පොඟවා ගන්නවා. ඊට පස්සේ තමයි ඒ ගැළපෙන දෙවෙනි කෙනෙකුට මෛත්‍රිය දීලා ඒ අනුව ලෝකේ පුරා පැතිරීම කරන්නේ. අවසානට යනකොට නම් ඒ විපස්සනා වත්තෙන් බලනකොට ඒ විශාල වශයෙන් මමෙක් ගන්න ගතියක් ආත්ම ගතියක් නැහැ. ඉතින් එහෙම නැත්නම් මෛත්‍රියක් ඕන කරන්නේත් නැහැ. මෛත්‍රිය ඕන කරන්නේ ආත්මය කියන පැටලවිල්ල ආවට පස්සේ තමයි මෝහය ආවට පස්සේ තමයි. එතෙන්දි ඉස්සල්ලාම Tamanට මෛත්‍රිය කරගැනීමයි කරන්නේ. ඒකට අපි කියන්නේ රූපාවචර ධානය සඳහා කරන මෛත්‍රිය කියලා. නමුත් හුඟව දෙනෙක්ගෙන් අහුවොත් මෛත්‍රී භාවනාව කරලා තියෙනවා. කරන්නේ කොහොමද කියලා අහුවොත් සීල සත්‍යෝ සූපත්වෙත්වා කියන තරමින් පටන් ගත්තා කියන එකයි කියන්නේ. ඒක ඇත්තටම කාමාවචර කුසල් සඳහා හොඳයි. රූපාවචර ධානය සඳහා කරනවා නම් කරන්න තියෙන්නේ ඉස්සල්ලාම Tamanට මෛත්‍රී කරගන්න එක. Taman සතෙක් වශයෙන් සාක්ෂියට වශයෙන් තියාගෙන Taman මෛත්‍රී කරගන්න ඕනේ සඳහා සාමාන්‍ය බුද්ධ වචනය නම් සඳහන් වෙන්නේ නැහැ. නමුත් අටුවා සංග්‍රහ ග්‍රන්ථවල සඳහන් වෙනවා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තානම් පරිහරාමි කියලා මේ වචන හතරක් මන්තර වගේ කටපාඩම් කරනවා.